ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ඉද බික්කවේ භික්ඛු අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බ කාය පටිසංවේදී අස සිස්සාමීති සික්ඛති සබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්සසිසාමි තී සික්ඛති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන වචිනා සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනාව වැටෙන්නේ ඒ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි දේශනා වාරයේ විදියට. අපි උගේත් සෑහෙන විනාඩි ගාණක් කරගත්තා. මේ සතිපට්ඨානය හඳුන්වා දීලා ආධුනික යෝගාවචරයේකට පරියංග භාවනාවට ගැළපෙන විදිහට සතිපට්ඨානයේ මුල්ම කොටස විවරණය කරගන්න. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නතර කරපු තැන ඉඳලා ඉදිරියට මේ සතිපට්ඨාන සූත්‍රය අනුව ඉදිරියට මූල ධර්ම ඒ වගේම අත්දැකීම් සම්බන්ධ කරගෙන දේශනාව පවත්වාගෙන යනවා. උදේ අපි මතක් කරගත්ත සරුවච්චන් වහන්සේ විසින් ඒ දේශනා කරන්නට යෙදුනේ හතක් වූ ආනිසන්ත ලබා ගැනීම සඳහා ඇත්තා වූ ඒකායන මාර්ගය හතරකට කඩලා කාය අනුපස්සනාව වශයෙන්, වේදනානුපස්සනාව වශයෙන්, චිත්තානුපස්සනාව වශයෙන්, ධම්මානුපස්සනාව වශයෙන් ඉදිරිපත් කරනවා. එයින් මේ කාය අනුපස්සනාව කොටසයි දැන් මේ අද ඉදිරිපත් කරගත්ත පාළි වාග් මාලාවේ විශේෂයෙන් සංග්‍රහ වේ. මූලික වශයෙන් ඒකායන මාර්ගය සතරක් වූ සතිපට්ඨානයට කඩලා දක්වන මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසීම ප්‍රශ්නයක් නගනවා කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මානිනී මේ කයේ කය අනුව බලන සුළුව වාසය කරනවායි කියන්නේ මොකද්ද නැත්නම් කයේ කය අනුව බලන සුළුව වාසය කරන්නේ කොහොමද කියලා මේවට අපි සාසනය සඳහන් කරන්නේ කතේතු කම්මිතා ප්‍රශ්න කියලා කටයුතු කම්මිතා ප්‍රශ්න කියලා කියන්නේ අසන්නාගේ අවධානයේ මූල මාතෘකාවෙන් නැත්නම් පොදු මාතෘකාවෙන් විශේෂ වූ එක තැනකට යොමු කරන්න ඕන වෙච්චාම අන්නේ විදිහේ යොමුවක් සහිත ප්‍රශ්නයක් අහන ප්‍රශ්නයක් අහලා මේ තමන් වහන්සේම උත්තර දෙන්නයි මේ හදාන්නේ ඒ වගේ කියන්නේ කතේක කම්මිතා ප්‍රශ්න කියලා එතකොට මේ බණ අහලා පුරුදු ඇත්තෝ දැන් මේ ඇත්තෝ වගේ දැන් මේ ඇත්තන පාලි නොදන්න හින්දා කරබන් ඉන්නවා දන්නේ නැහැ. ඇත්තට පාලි දැනුනේ උඟත් උත්තර දෙන්න යන්නේ. මොකද හේතුව මේ සරුවචනන්සේගේ දේශනා විලාසය දන්න නිසා. මම ජානව මහණෙනි මේ කයෙහි කනුව කය අනුව බලන්නේ කොහොමද කියලා. එකනික කතා කරන්නේ. ඉතින් දන්නවා මේ ප්‍රශ්නෝත්තර වැඩ පිළිවෙලක් නෙවෙයි යන්නේ සර්වචනාංශ මේ සතර සතිපට්ඨානේ කයේ කයානුව බලණ්ඩයි මේ උගන්වන්න හදන්නේ කියලා දාන්න නිසා ඉස්සද්දව තූෂ්ණීම් භාවයෙන් බලන්නේ. එතකොට සරුවචන් වහන්සේ විසින්ම ඊදා බේක්කවේ බේක්කෝ කියලා මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විසින් මෙන්න මෙහෙම කටයුතු කරනවා. මොකටද ඒ? අර කයේ කය අනුව බලනවා කියන එක විස්තර කරන්න. ඉතින් මේ කයෙහි කය අනුව බලනවායි කියන ගියාම මේ කය කය කියන වචනේ දෙසරයක් කියවිච්ච එක විතරයි අපට තේරෙන්නේ. නමුත් මෙතෙන් සරුවචනාංශේ මතු කරලා පෙන්වන්න හදන්නේ ඇත්ත ඇති හැටියෙන් බලනවා කියන එකට මේ හුරුවක් ලබා දෙන්න. අපි මේ කය දකින්නේ ස්ත්‍රියාවක් පුරුෂයෙකුගේ කය දකින්නේ කාම වස්තුවක් විදියට. හැදීගෙන යන වයසේ පුරුෂයෙක් කාමයේ කය දකින්නේ මේක රූපලාවන්‍ය වඩන දෙයක් විදියට. මස් පිදු සහිතව විභූෂණ පාන්ට උපකරණයක් විදියට. මැදි වයසට යනකොට අපි දොඹකරයක් විදියට පාවිච්චි කරනවා. බරෝසෝන යන්ත්‍රයක් විදියට පාවිච්චි කරනවා. වයසට යන්න යන්න අල්ප දායන් වගේ කුදු වෙනවා. ඒකකොට ඕන ඇස් කම්පේන් නැති නිසා කය වෙන තාලයකට ඔය ඉතින් ඇස් දානවා, දත් දානවා, කන නානා ආකාර දේවල් වලින් කය හදනවා. අන්තිම වෙනකොට තමන්ගේම මල මූයේ වැතිර ගන්න අවස්ථාව වෙනකොට චක්කුණු පංචස්කන්ධය කියලා අනිත්‍ය භාවනාවට. එතකම්ම නම් මේක දිහා ඔය කය කියන ස්වරූපේ නෙමෙයි බලන්නේ අපි විවිධ එක එක මට්ටම් වල එක එක ලිංගාණු එක එක දවසේ කාලය යන ජීවිතේ කාලය යන අපි මේ කයට විවිධාකාර ආකල්ප පටවනවා. මේක තමයි අපිට පේන ලෝකම දේ. මේක තමයි අපිට ලෝකම වස්තුවකට එකයි කටයුතු කරන්නේ. නමුත් මුළු ජීවිතේ පුරාම අපි <coughs> කයෙහි කය ආනුව බැලීම කෙරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මෙතුක්කල් අපි ගත කරපු සංසාර දිහා බලනකොට නම් 100 100ක්ම ගත වෙලා තියෙන කයේ කය අනුව බලන්නේ නැතුව කියලා කියන්න පුළුවන්. නමුත් අද අපි ඉන්නේ කයේ කය අනුව බලීමේ 100 100ක් කාලයේ යොදලානේ කියනවා බලන්න අපි ගියාත් මොලත් යම් ප්‍රමාණයකට සොච්චම ටිකක් මේකට අදහස් ඇති කරන්න ඇති. අපි මේකට යොමුව පරමාර්ථයක් ඇති කරන්න ඇති. ඒකයි අද අපට මෙවැනි වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. කයේ කය අනුව බැලීමටම 100%ක් කාලය කියලා ගත කරා. ඉතින් ඒක නිසා අපට මේ මගේ කය දැන් මේ මෙතන කියන කය තමයි ලෝකේ තියෙන අරුමම වස්තුව නොදන්නම දේ. මේ කය හේතු කරගෙන අපි අනුන්ගේ කය ගැන ඊය ගැන හෙට ගැන හරියට තොරතුරු එකතු වෙලා ඉතිහාසය කියනවා භූගෝලය කියනවා භෞතික විද්‍යාව කියනවා රසායන විද්‍යාව කියනවා ඒක සේරම වැටෙන්නේ ලෝකායත ධර්ම වලට ලෞකික ඥාන වලට ඒ සෑම දෙයක්ම බාහිරාවර්ති මේ කය පදනම් කරගෙන කරාට යොමු වෙලා තියෙන බාහිරයට මේකට තමයි නවීන විද්‍යාව කියලා කියන්නේ එදා නවීන විද්‍යාව 100%ක්ම බොරුවක්. කායි කාය අනුපස්සී කියන දර්ශනය බලනකොට මොකද ඒක හුද්දු බාහිරවක් නිසා. ඒ කායි කාය අනුව බලනවා කියලා කියන්නේ අන්තරාවලෝකනයක් අවධානය අතුරට ගැනීමක් මේක ඉංග්‍රීසියෙන් කියනවා ඉන්සයිට් කියලා. මේක තමයි මේ සරුවචනanse අපිව කරකෝලා අඹරලා ආපහු මාසුකාට ගන්න හදන හැටි. අපි විමිති කරන නෑතක දයාපත් වෙච්ච ස්වාමීන් වහන්සේ විද්‍යාව හදාarලා තිබුණේ නෑ. නමුත් මුල කෙඳලා විද්‍යාවට මේ දොස් දකින්න සුළු තමයි ගත කරන්නේ. අපවත් වෙන්න කිට්ටු වෙලා විශාල පොතක් මේ හැදුවා, පෙන්නවා, ලිව්වා. මේ කියන විද්‍යාව, අද කියන විද්‍යාව ඉස්සරලා නවීන විද්‍යාව කියලා කිව්වට දැන් ඉන්නේ නවීන කාලලා දාගෙන කෙලින්ම විද්‍යාව කියලා කියනවා. රැලක් ඒක පිටිපස්සෙමුත් යනවා. ගියාට බුදුරජාණන් වහන්සේ පෙන්වන කයේ කය අනුව බලනවා කියන එක නැත්තම් අභ්‍ය අන්තරාවලෝකන අභ්‍යන්තර අවලෝකනය දිහා බලනකොට මේකට කියන්න තියෙන සුද්ධ වශයෙන්ම අවිද්‍යාව කියලායි. මොකද ඒ කාන්තේ මනුෂ්‍යයාගේ අවධානය බාහිරට යොමු කරනවා. යොමු කරලා ඒකට ඉතින් නම්බුනාම දෙනවා, සල්ලි දෙනවා, කීර්ති නාම දෙනවා, ලාභ සත්කාර සම්මාන සිලෝක තේරම දෙන්න දෙන්න අපි නිවනින් ඈත් වෙනවා. නමුත් ඒකේ ඇත්තටම විද්‍යාවේ ඔය කියන තියෙන නවීන විද්‍යා දෝෂයක් නෙවෙයි. අපේ තියෙන ලෝභකම කැහුලාකම තමයි. අපි ඒක පිළිහිද කරගෙන හෝ කියක් හරි හම්බ කරන්න පුළුවන් නම් කියක් හරි ලාභ සත්කාර ගන්න පුළුවන් නම් අර අන්තරාවලෝකනේ කයේ කය අනුව බැලීම පැත්තක කියලා. අර ලාභයටත්, දේශයටත්, පහසුවටත් ඉති විද්‍යාව පස්සෙන්. ඒ නිසා අපි මෙතෙන්දි පොඩ්ඩක් අතර වෙලා මොකද්ද මේ කයේ කය අනුව බලන්නේ කියන එකටයි මේ අවධානය ගන්න හදන සරුවචනාංශයේ දෙන <clears throat> යොමු අනුව. ඒක නිසා මේ කය කියන එකේදී භාවනා පාරිභාෂිත ශබ්දමාලාවෙන් බලනකොට කයන කියන්නේ මෙතෙන් අදහස් කරන්නේ රූප ධර්ම කියන එකයි. සතර සතිපට්ඨානයේ කායනුපස්සනාව වැටෙන රූප ධර්ම සම්බන්ධව. ඉතින් වේදනා, චිත්ත, ධම්ම කියනවා නාම ධර්ම වලට වැරේ. ඒතර මේ කයේ කයano වර්ණවා කියනකොට මනින්න පුළුවන්, කිරන්න පුළුවන්. භෞතික වශයෙන් අත්දකින්න පුළුවන් ත්‍රිමාන රූපයකට අහුවෙන වස්තු කොටස් වලට තමයි මේ කය කියන එක ගන්න. ඒනොත් අපි මේ යෝගාවචරයට ඒ සඳහා පරිේශනාකාරයක් වෙන්නේ අපි උදේ මතක් කරගත්තා වගේ උද්දම් පාදතල අදෝකේත මත්තකා තච පරියන්තං කියන විදිහට පාද තලයෙන් උඩ කේසාන්තයෙන් යට හැම පරියන්ත කරගෙන ඇත්තා වූ මේ කය. ඉතින් මේ කයේ මේ හතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ තමයි පවතින්නේ. ආන්නේ ඒක කයේ කයනුව බලනවා කියලා කියන්නේ මුළු ලෝකෙම නැත්නම් අපි කියවත් මුළු විශ්වයම මුළු චක්‍රාවාටයේම නියෝජනයක් තමයි මේ කයේ තියෙන්නේ. මොකද මුළු චක්‍රාවාට විශ්වය එනතන අපිට මේ පේන දකින්න ලෝකේ හැදිලා තියෙන හුදු හතර මහා ධාතුන්ගේ ඒකක් නියෝජනය වෙනවා මේ අපි ගන්නා වූ මේ කටබඩ සහිත කයි. නියෝජනය වෙන්නේ රූප ධර්ම පැත්තේ. මනින්ද ගිරන්න පුළුවන් රූපණ ගතිය ඇති අවුවට වැස්සට සීතල කුණුසුමට වෙනස් වෙන ගතිය. ඉතින් අපි ඒක ඒ තරමෙන් ඒ ආකාරයට මේ කය දිහා බලලා නැහැ. ඒකයි සර්වචනාංශේ මතක් කරන්නේ මේක කයේ කය අනුව බැලීම ඒකායන මාර්ගයක් ඔය කියන හිතේ පිරිසුදුකම ඇති කරගන්න. සත්‍යාවේ විසුද්ධිය පිණිසයි. ඒ විතරක් නෙවෙයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස දුරු කිරීමට න්‍යාය අවබෝධ කිරීමට නිවන් දැකීමට. ඉතින් ඒක නිසා රෝහිතස සූත්‍රයේ සර්වචනාංශේ මතක් කරනවා මානි මේ බඹයක් පමණ වූ කයෙහි මම දුක්ඛ සත්‍ය පනවනවා. මම මේ සමුදය සත්‍යයත් පනවනවා. මම මේ නිරෝධයත් පනවනවා. මම මේ නිවනට නිරෝධයට මාර්ගයක් පනවනවා කියන්නේ. නිසා මනුෂ්‍ය ආත්මයක් ලබන්න, මනුෂ්‍ය ශරීරයක් ලබන්න පින් කරන්න ඕනේ කියන එක කටහොදලා කිය යුතු වචනයක්. මුත් ලැබුවට පස්සේ කයේ කය අනුව බලන්නේ නැතුව මේක කාමයේ සඳහා, බර ඇදීම සඳහා, විවිධාකාරයෙන් බලනවා කියලා කියන්නේ පුදුමාකාර ක්ෂණ සම්පත්‍ය ඉක්මවීම. නමුත් මෙතුවාකල් අපි නොදන්නා කෙලවරක් සහිත සංසාරේ ආවේ කොන්නෝතේක තමයි. ඔතන තමයි ඉඳලා තියෙන්නේ. බොහෝම අමාරුයි. ලොකු පිංකම් කරලා. ලොකු දාන සීල පිංකම් කරලා මේ කයක් ලබන මනුෂ්‍ය කයක්. ඒක නේතර දින වටිනාකම්. නමුත් ලැබුවට පස්සේ తත්‍ර తත්‍රා අභිනන්දනයි. ලැබුවා වූ මේ කය વિશે අභිනන්දනයක් ඇති කරගන්න. මම උසයි, මම වර්ණවත්, මම තරුණයි, මම බලවත් ආදී වශයෙන් එහෙම නැත්නම් ගේ අඩුපාඩුවක් ගැන හිතලා තැවීම වශයෙන් හෝ තත්ත తත්‍ර ආභිනන්දනී මිස නැත්නම් ඒක පිළිබඳ පශ්චාත්තාප මිස ඒ කයානු බැලීම ඇත්ත ඇති හැටියෙන් බැලීම අපිට පුරුදු කරලා නැහැ. මොනම විද්‍යාවකින්වත් දැන් ඔය කියන නවීන විද්‍යාවලින් ඒක උගන්වන්නෙත් නෑ ඉගන්වනකොටම විද්‍යාව දෙදර. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ දක්වන විද්‍යාව නෙමෙයි මේ ලෞකික විද්‍යාවල් සේරම පච වෙනවා. ඒ මොකද අපි මෙතුවා කල් මේ කයිදියා බලලා තියෙන අවිද්‍යාවේ මුලාවේ බලලා තියෙන්නේ මෝහයෙන් යුක්තව. මේ මෝහයෙන් යුක්තව බැලීමෙන් තමයි ලත්තනම පහනක් පත්තු කරපු ගම. පහන Tamange පාමුලට හේව නැල්ලක් විහිදුවා ගන්න. පිටිබන්ධමක් පත්තු කරපු ගමක් ලෝකයේ ආලෝකය කෙරුවට තමන්ගේ පාමුලට අන්ධකාරයක් ඇති කරගන්න. ඒ වගේ තමයි මේ කයක් හැපිච්ච ගමන් ඒකෙන් අපි අවිද්‍යාව ඇතුළට ඇති කරගෙන පිටතට ආලෝකයක් වේදන ගතියක් තියෙනවා. ලෝකෙට පරකාසි, gedetta මරගාති කියලා ඕක තමයි කරගෙන ආවේ. එන්නේ බාහිර ලෝකයේ දිතුලන පැත්ත තමයි අපි ඔය නවීන විද්‍යාව කියලා බාහිර හොයනවා යන්නේ. ඒක හරි වර්ණවත්, හරි විචිත්‍රයි. නමුත් ලක් තැනම අසීය. අසතිය. මොකද සතිය කියන්නේ අර අන්ධකාරකය. මේ කය ඇති කර ගන්නකොටම ඇතුළත බලනකොට ඕකේ කිසිම උපදාන දෙයක් නැහැ. නව දොරින් වැగిරෙන කාරළු තමයි කියන්නේ. ඇහැගත්තොත් කබ වැగిරෙනවා මොන සම්මතයටවත් අත කරන්නේ. කන ගැත්තොත් කන් කරඬු. ඔයගේ හැම දොරකින්ම කරන්නේ. නමුත් අපි වා පියන්ත මකන්ත නානා ප්‍රකරම හොයාගෙන මේක ලස්සනයි කියලා පෙන්වන්නත් හදනවා. අල්ලමු දෙන්න කට්ටිය අපුඩි ගන්නත් ලෑස්තිලා ඉන්නවා ලස්සන ලස්සන තමයි. ඒ නිසා අපි බාහිරේ හොයනවා උතුමාකාර විදිය. හොර ලස්සන හොඳ කතාවක් කියනවා අරාබි මේ සාහිත්‍යයේ අරාබිකරේ කියලා කියනවා කියව නැත්නම් ඒක වහලත් කියවලත් අපේ ලංකාවේ අපි දන්න අන්දරේ වගේ මිනිස්සෙක්. එමසා බොහෝමත්ම ඥානවන්තයි නමුත් ලෝකයට පේන්නේ විහිළුකාරයෙක් වාගේ. මිනිස්සුත් ඒකම විහිළුවක් කරගෙන ජීවත් වෙලා තියෙනවා නස්සුඩින් කිය. මුල්ලා නස්සුඩින් මුල්ලා කියලා කියන්නේ ලොක්ක අහින අදහස නැත්නම් වැඩි හිටියා. මේ මුල්ලාගේ වැඩේම ඉතින් ඔය මොකක් හරි එකේ එයා ඉතින් ඒ කෙරුවට ලෝකයට පේන්නේ විහිළුවක්. මේ දවසක් පාරයි හිටවලා තියෙන පාන් කණුවක් ඇට මුල්ලා හොයනවලු. යාළුවෙක් කනවා ගලු මුල්ලා මොනවද හොයන්නේ? අනේ බලපංගෝ යතුරු නැති උනානේ කිව්වා. හා දැන් මේ රැය වෙලා යතුරු හොයලා දෙන්නේ ධර්මනුෂ්‍යයක් දන බිම ඇනගෙන දැන් මුල්ලායි දෙන්න තියෙනවා හොයනවලු හොයනවලු පැය ගාන තනකොලයක් තනකොලයක් පාස් හොයනවා යතුරු නැහැ. ධර්මනුෂ්‍යවලු මොන පාට එකද? ආ මේ කළු පාට මෙන්න මෙච්චරද පොරෝ යතුරු. ඔගේ මොකද්ද කරන්නේ? මෙන්න මේ පාට දෙවි කැල්ලක් ගැට ගහලා තිබ්බා. ඔහොමම අහගෙන අහගෙන අහගෙන ඉතින් මේ මනසට තේරෙනවලු මේ හැටි හොයලා වැඩක් නෑ අහනකොට අවු මුල කොහෙදද නැතුනේ නැතුනේ නම් ගෙදරදී කිව්වා කීවල් කොල්ල අයි මිනිස්සු කියන්නේ ගෙදර නැතුව මේක ගෙදර ලයිට් නෑ ඒ නිසා මම මේ ආලෝකයේ තියෙන තැන හොයනවා අපේ මුළු ජීවිතේම මේ මුල්ලගේ දේම කරන්නේ අපි කවදාක සත්‍ය තියෙන තැන හොයන්නේ ඒ මොකද එතන ටිකක් අඳුරුයි එතන ගඳයි එතන අපුලයි. එතන නීසසයි. එතන ඒකාකාරයි. එතන බය එලවන සුළුයි. එතන පතනම දෙදරවන සුළුයි. ඒ නිසා අපි හොඳට පදනම් සහිත ආලෝකමත් දිතුලන තැන් වල ලොකු ලොකු ගුරුතුරු ගාව ලොකු ලොකු තැන් වල ගිහිලා හොයනවා. නමුත් අපි හොඳටම දන්නවා යතුරු නැති උනේ ඔයිට වැඩි අන්ධකාර තැනක. ඉතින් සර්වඥාන්සේ මේකට නැවත හරවන්න තමයි මතක් කරන්නේ. කායේ කායන් පස්සේ විහ විහෙරති කියලා එතනයි දුක්ඛ සත්‍ය කියන්නේ. එතනයි සමුදය සත්‍ය කියන්නේ. එතනයි නිරෝධ සත්‍ය කියන්නේ. එතනයි මේ මාර්ග සත්‍ය කියන්නේ. නමුත් අපි පින් කරන්න ඒ වට වන්දනාව යනවා. දන්ද දිව යනවා. හරිනේ හරියට ඇවිදිනවා. ඒක අවිසින් ඇවිදින්න අපි දන්නවා මේ බාහිරට හිත වෙදෙන්නේ. නමුත් ඒක තමයි අපි උරුමේ වෙලා තියෙන. ඒක තමයි අපේ සංස්කෘතිය වෙලා තියෙන. අපේ හැදියාව වෙලා තියෙන. ඕක තමයි විදිහට යන්නේ. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ අපි දෙයක් මේ කය කයano බැලීමම මුල් කරගෙන කටයුතු කරනකොට ලෝකයට පේනවා මොකද්ද මේ මිනිස්සුගේ මොලේ නරක වෙලා. මේ කට්ටිය කියනවා මේක තමයි ලොකුම පින්කම කිය. මේ කට්ටිය කියනවා කලේ උත්තම දෙය කිය. මොකද කරන්නේ? මෙන්න දෙකම ඇත්ත එක වහගෙන ඉන්න එක. අපි එහෙමද අපි එහෙම නෙමෙයි අල්ලපු ගෙදර කට්ටියට කරුණා කරනවා මෛත්‍රී කරනවා සමාජ සේවාව කරනවා මේ දේවල් කරනවා බෞද්ධ කොඩි මහනවා බෙර ගන්නවා ගෙජ්ජි හොල්ලනවා එහෙම මොකක්වත් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේක නිකම්ම නිකන් මේ පුස් ව්‍යාපාරයක් නියම දේ තියෙන්නේ අන්න අර බෙර ගන්න ගෙජ්ජි හොල්ලන දැන් කියලා ඕක තමයි නිකම් බුද්ධ ආගම වෙලා තියෙන්නේ ඉතින් මේකට අපි ඇත්තටම hina වෙන්න විදියක් නැහැ මොකද තමයි මේ මේකෙන් ගිය ගමන් අපි ආවදත් නැතෙන්නේ ඔතෙන් තමයි මේකෙන් තේරුම මොකද්ද අපි මේ කයේ කය අනුව බැලීම ඇත්ත ඇති හැටි බැලීම එහි ඇත්තා වූ මේ නිරස ගතිය මත එහි ඇත්තා වූ මේ ඒකාකාරී ගතිය මත එහි ඇත්තා වූ මේ පදනමක් විරහිත ගතිය මත අපි පස්සට දාලා තියෙනවා නිසා භගවත්චනාංශේ කායේ කායන පස්සේ විහෙරතිය මේ කයේ කයano බැලීම පිළිබඳව කරුණාවේ මෛත්‍රියෙන් පෙන්ලා දෙනවා කොහොමද කයේ කයano බලන්නේ කයේ කයano බලන්න නම් බාහිරේ හිත විහිරෙන කාම වස්තුන්ගේ තොර කරන්න. අපි අර මහා ශිව ස්වාමීන් වහන්සේ කතාවක් කියලා කරන විදිහට මේ පුංචි හාමුදුරුව අර මහාචාර්ය ධනම සහිත මහාරිව හාමුදුරන් කියනවා මේ බණ භාවනා කරන්න ඔබ වහන්සේට මට මුලින් උපමාවක් කියලා දෙන්න වෙනවා මොකක්ද උපමාව? <clears throat> හිල් හයක් තියෙන තුඹසකට තලගොයේ ක්‍රින්දනවා. එතකොට මේ තලගොයා මරා ගැනීමට කැමති මස්සද්දා මොකද කරන්නේ? ඉතින් තෝටේ ස්වාමීන් වහන්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ දැන් මේ කතා කරන්නේ උගා පරිමාල් දැනුම සහිත ස්වාමීන් වහන්සේම ප්‍රශ්න අහන්නේ සත් අවුරුදු සාමණේරනවා. හිලයක් තියෙන හුඹහකට තලගොයෙක් වෙනවා මොකද කරන්නේ? අර දැනුම ඇති ස්වාමීන් වහන්සේ කියන හිල් පහක් වහන්න ඕන. වහලා හය වෙනි හිලෙන් දුම් බිබිද්දෝ. තුබ හැතුලට දුම් ගියාට පස්සේ අර මේකට ඉන්න බෑ තලගොයාට යන්න බලනවා යන්නේ සිල් ඔක්කොම වහලා ඒකට එක හිලයි තියෙන එකෙන් පයින්නකොට අල්ලතයි. ඒ වගේ පොඩි ආමගෙන ඔබ වහන්සේ කියන්නේ සිල් හයක් සහිත උඹා. ඔබ වහන්සේගේ හැ කියන්නේ එක කටක්. කට කියන හතේ මේ කන කියලා කියන්නේ තවත් කටක්. නාසය කියලා කියන්නේ තවත් විවරයක්, ජීව කියන්නේ තවත් විවරයක්, කය කියන්නේ තවත් විවරයක්, මනස කියන්නේ තවත් විවරයක්. ඔය හයේම ගනුදෙනු සිදු වෙනවා නම් කෝක ඇතුළට ගිය තලගොය අල්ලන්න අමාරුයි. ඒ නිසා ඔබ වහන්සේට සිද්ධ වෙනවා තලගොය අල්ලන්න ඇත්තටම ඕනේ නම් ඕකෙන් හිල් පහක් වහන්න. මාළේ ඊගාගෙන් දුක් ගන්න. ඒ නිසා භාවනා කළා කායේ කාය අනුපස්සී වෙන්න ඕනේ නම් රූප ධර්මයකට අවධානය යොමු කරන්න ඕනේ නම් ඇහි කන් දෙන මාතකා. එක්කෝ රූප පෙනෙන්නේ නැත්නම්කට යන්න අන්ධකාරයක නැත්නම් ඇඳේ පහගන්න. ශබ්ද නැහැ එන තැනකට යන්න නැත්නම් <clears throat> ශබ්ද පිළිබඳව අවධානය යොමු නොකර ඉන්න. නාසයෙන් ගඳ සුවඳ නොදැනෙන මධ්‍යම වාතාවරණයක් තැනකට යන්න. කටෙන් කතා කරන්නත් එපා, කෑම ගන්නත් එපා. කයෙහි සිදුවෙන මේ ක්‍රියාවලියට මනස සම්පූර්ණ යොමු කරලා බලාගෙන හිටියොත් මේ කයෙහි කාය සංඛාර කියලා කියන්නේ කය තියෙන බවට නැතුවම පැති අත්‍යන්තම ලක්ෂණය තමයි කය පවතින බවට මේ ආස්වාද ප්‍රසවාස දෙක. ඒක කියන කාය සංඛාර කියලා. සංඛාර කියලා කියන්නේ ඡාරය, මණ්ඩිය, අඩිය ඒකේ තියෙන මදේ කයක් පවත්තන්න නම් පණක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම හුස්ම ගන්න දෙනවා හිතේ. පාන කියන වචනේ හැදලා තියෙන්නේ හුස්ම බොනවයි කියන අදහසෙන්. ඒක තමයි මේ ප්‍රාණය කියලා හදාගෙන තියෙන්නේ. හින්දු භාෂාවේ ප්‍රාණ යාමේ කියලා කියනවා මේ හුස්ම ගන්න දෙනකොට. අපි ඕකට කියනවා ආනා අපාන ආනාපානේ පවතින තාක්කල් පණ තියෙනවා. ඒක නිසා මේ මතු මතේ තමයි ඉතුරු වැඩ පිළිවෙල තියෙන්නේ. අතපය හොල්ලන එක, ඇත මෑත බලන එක, තද්ද අහන එක ආදී දේවල් ඔක්කොම විසිතුරු විස්තර. අත්‍යවශ්‍ය ඡාරයේ පවතින හුස්මේ. ඒක නිසා අනෙක් ඔක්කොම වැඩ නැතර කරුවොත් විතරක් අපි අවධානය කලාතුරකින් හෝ වැරදීමකින් හෝ අභ්‍යාසය නිසා හෝ මේ සංස්කාරයට උමෙන්න පුළුවන් කාය සංඛාරයට. වචී සංඛාරات නෙවෙයි, මනෝ සංඛාරات නෙවෙයි. කාය සංකාරට යොමු වෙනවා කියලා කියන්නේ හුස්මට හිත යොමු වෙනවා. ඒ නිසා සර්වඥාදී සඳහන් කරනවා අරඤ්‍යගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිහීදති පල්ලංකං ආභිජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨවෙත්වා. එතකොට මේ අස්වැකීම සම්පේරවාද බුද්ධ ආගමේ ප්‍රධාන අංගයක්. සාද නැති තැනකට යන එක ඒකනේ මෙච්චර මේ අමාවර්තනක් හොයාගෙන දුර බැහැර යන්නේ ඒ හද නැති තැනකට යන්න. ඒ වගේම වාතය කුප්පණගලු ගඳ සුවඳෙන් තොර වෙන්න ඒ වගේම අපේ මුඛයේ භාවනා කරන වෙලාවෙදී කෙරෙන ගඳුන් මත ගන්න. මේ තැන බෝඩ් දාලා දිනවා මේ noble silence. ඒ වගේම කැමත් නැහැ. ඊට පස්සේ තමයි අවධානයේ හිත යොමු කරන්නේ මේ ආස්වාද ප්‍රසවාසයට. ඇත්තටම කියනවා ඊටත් වැඩිය හොඳයි කියලා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, දේවල් වල තියෙන ගණිතුන අතර කරලා ස්පර්ශය හැපීම මුළු කයෙම ගන්නේ කියලා. ඉන්නේ ඉරියව්වට හිත දාන්න. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? සමාජ ජීවිතේ පළවෙනි වතාව නැත්නම් සංසාරේ පළවෙනි වතාවට මම දැන් මෙතන. මම දැන් මෙතන ඉඳගෙන ඉනවා ඉච්චා. ආනේකට හිත යොමු කරන එක ලේසි. ඒ මොකද හිත මෙතුවක්කල් ඊයට හෙටට නිසි නිින්දේ නිදල්ලේ හැසිරුණා. ඒ වගේම මෙතනම නෙවෙයි, කයෙම නෙවෙයි, ඉරියව්වෙම නෙවෙයි මේ උතුරු කුර දිවයිනේ, දකුණු දිවයිනේ, වමේ දකුණේ මොකද වෙන්නේ කියලා හිත විසිරියා. විසිරී කියා. දැන් කයට ගත්තා. ඒකෙන් මෙතන ඉඳගෙන අල්ලපු ගෙදර මොකද කරන්නේ? අරයා මං ගැන මොනවද කියන්නේ? ආදි වශයෙන් අනුන් ගැන හිතනවත් නෙවෙයි. මම දැන් මෙතන. ආ මේකට එකපාරට අච්චර විශාල ලෝකෙක අවරං කළපු කස්තිරං ගහපු ඇවිදපු සන්නත්තාර වෙච්ච හිත එකපාරටම පුංචි අරමුණක් ගන්න අමාරුයි. ඒ නිසා අපි මුළු කයට හිත යොදනවා. කයට හිත යොදලා ඒක ටිකක් කීකරු කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසය දෙනවා. ඒක උඩුකයට ගෙනා උඩුකයෙන් හැපෙන තැනට හිත යොදා ගන්න පුළුවන්. ඉතින් මේක එක විදිහක ගෝක් විසිරිච්ච හිත යම් විදිහකට කීකරු කරගන්න වැඩ පිළිවෙල. ඉතින් මේකට විවිධ උපක්‍රම තියෙනවා මේ අපි මේ වෙලාවේ ඉදිරිපත් කරගත්ත ක්‍රමයි. ආනියම කරගත්තට පස්සේ අපි හිතමු දේ මතක් කරගත්තා වාගේ. ඒ හිතට හිතවිලි වලින් අරතරම බාධාවක් නැත්නම් ඉඳගෙන ඉරියව්වේ වේදනා මාරුකුත් නැත්නම් සද්ද වලින් බාධාවකුත් නැත්නම් හිත ඉබේම වැටෙන්නේ ඔය ආශස් ප්‍රසවාසය. ඉඳුවර කල්පනා කරන්න අපිට නැගිට ගන්න බැරි විදිහට උඩුකුරෝ හොවින මේ ලෙලක් හැදිලා හිත අවදියෙන් ඉන්නවා නම් අපි නතර වෙන්නේ ඉල්ලෙවලා ලෙඩ වෙලා, පාළු වෙලා, තනි වෙලා, කොම් වෙලා ඉන්න වෙලාවට හුස්මත් එක තමයි. හරියේ එහෙස කරයි. ඔය හුස්ම දැක්කත් එච්චර ප්‍රියමනාපයක් නැහැ. නමුත් ඒක දැන් ලෙඩ වුණා වගේ. අමාරු වටන වාගේ අපි අනිත් සියරම අමතක කරලා හුස්මට යොදනවා. මෙතන තියෙන්නේ හුස්මට ප්‍රියමනාප ආකල්පකින් බලන්න. නැත්නම් ඒක ගෞරව සම්ප්‍රයුක්තව කරා. එතකොට ප්‍රධාන වශයෙන් මේ හුස්මේ සතෝ ආස සති සතෝ පස්ස සති කියලා ඒ සතියෙන් යුක්තව ආස්වාද කිරීම ප්‍රසවාස කිරීම පටන් අරගන්න හැටි දැක ගන්න පුළුවන්. ඒකයි මේ කායනුපස්සනා භාවනාවේ මුල සහ අග ඉද බික්කවේ බික්කු කායේ කායानुපස්සී විරදී ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා ඒ ධ්‍රුව පදයක් සඳහන් කරනවා. හැම පරෝයකදීම මුලට අගට කායනුපස්සනාව මේක සර්වචන් සඳහා කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. සාමාන්‍ය ඕන සූත්‍ර පිටකයක්ම තරඟ බලනකොට සති සම්පජාඤ්ඤ කියන වචනේ අපි හමු වෙන්නේ මෙතන සම්පජානෝ සතිමා කියලා කියනවා. හැබැයි ඒක මේ අටුවාචාරින් වහන්සලා පිළිගන්නවා. එච්චරම මේ දේශනා විලාසයක් කටේ ඌරුවක් මිස මිස එච්චර ලොකු අර්ථයක් එතන නැහැ කියලා සති සම්පජඤ්ඤයම තමයි සම්පජඤ්ඤ සති කියන එක පාවිච්චි කරන්නේ. ඊට ඉස්සරහින් තමයි ආතාපි කියන මේ චෛසික ගුණය වීරිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මොකද යම් ආකාරයකින් මේ වාගේ වැඩකට ගැලපෙන්න තරම් වීරියක් එහෙම නැත්නම් ශක්තියක් හිතුවේ නැත්නම් හිත මේචල් වෙන්නේ නැහැ. ඒ නිසා ආතාප ගුණය කෙලස් තවන වැර මෙතෙන්ට අවශ්‍යයි. ඒ කෙලෙස් තවන වැරෙන් තමයි අපි ත්‍රිවිධ රත්නය අදහන්නේ. ඒකෙන් තමයි අපි මේ මේ සීලේක පිළිතන්නේ. ඊට පස්සේ දැන් ඔක්කොගෙම ලැබිච්ච මේ යාදෙන සප්පාය වාතාවරණය තුල දැන් ආස්වාසයක් පාස ප්‍රසවාසයක් පාසා භාවනා කරන හිත මෙනෙහි කරන හිත යොදවන්නේ මේ ආතාප ගුණය නිසා නැත්නම් මේ වීර්ය ශක්තිය නිසා. අනේ ආතාවේ ගුණය යම් තැනක හැලුණා නම් වැටුණා නම් වහාම සිද්ධ වෙන අතවරය තමයි සතිය කැඩෙන්නේ. වෙන විදිහකට ඒක කියන්නේ මෙහෙමයි සතියට ආසන්න කාරණාව වීර්යය. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ පංචේන්ද්‍රිය දක්වනවා. ඒ නිසා වීර්ය යම් තැනක ගිලුණා නම් කුසීතකම එතන පළපදියම් වුණා නම් ඉස්සල්ලාම වෙන්නේ සතිය කැඩෙන්නේ. ඒ නිසා සතර සතිපට්ඨානයේ සතිය කායනපස්සනාවේ සතිය ගරුතන්හිලා සලකන ගෞරවලා තන්නේ සලකන යෝගාවචරයකට ඒ ආතාප කියන ගුණය අලුතින් කියලා දෙන්න දෙයක් නෑ වැදගත් කියලා. වැදගත්මයි. කාවස්සිය. ඒ සාමාන්‍ය ඊයක් කන ගොවියා හරක් දෙන්නාගේ අවධානය වැඩේ යොමු කරවගෙන නිින්දට වැටෙන්නේ නැති වෙන්න අඳුර පාන. ගැල් පතින ගැල් කරුවා ගැල් කවි කිය. හරක් වෙන අවදීන් කියන්නේ. එහෙම නැත්නම් එහෙම හරකුන්ට හරි වෙහෙසයි. අපි ධනින උදී වැඩගත්තාම කීයට හැන්ද වෙනකම් එළවනවා. කොළපා ගන්න ගත්තාම අඳුර පපා ඉතින් හරහක් වෙන උනන්දු කරනවා. ඒ වගේ තමයි අපි භාවනා කරන්න පටන් අරගත්තට පස්සේ මේ වීර්ය ක්‍රියාත්මක කරුවේ නැත්නම් ආතාප වීර්ය ඉබේම මේක සීතල වෙලා කුසීත වෙලා අපේ හිත අරමුණෙන් පිට ගිහිල්ලා ඔය විවිධාකාර වල්මත් වීම සිදු වෙනවා. ඒ නිසා ආතාප ගුණය ඉතාම වැදගත්. ඊගාවට තමයි මේ සති සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. මොකද ආතාපයක් නැතුව යොදන ලද මෙහෙවන ලද සක්‍රිය කරගන්න ලද වීර්යයක් නැතුව සතියක් හරියන්නේ ඒ සතිය තමයි අපි මේ සතෝ වාස සති සතෝ පස්ස සති කියන එකට පස්සේ යොදවන්නේ. එතනදී හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. විස්තර කරගන්න තරම් හිතන්නේ කාටත් වගේ උනන්දු <clears throat> කරනවා. ඒ වගේම මේ අර්ථකථනයේ දේශනා කරන එකේ තියෙන ගැඹිරත්වය වටහා ගන්න පුළුවන්. මේ ආස්වාද ප්‍රසආතේ හිතියොත් යොමු කරගත්තට පස්සේ ඒක <clears throat> මූණට මූණ දාගත්තට පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ ඒක ආස්වාස කොටස ප්‍රසවාස කොටසෙන් මේ කොට හඳුනා ගැනීම. එහෙම නොවුනොත් ආස්වාද ප්‍රසආත දෙක සමවදා කලකනවා නම් එකෙන් අදහස් වෙන්නේ වීර්ය හරියට යෙදවිලා නැහැ සතිය තියුණු වෙලා නැහැ. තියුණු කිරීමටයි අපි මේ සතිපට්ඨාන වඩන්නේ. ඒ නිසා දකින්න දේ දෙක වෙන් කරලා හඳුර ගන්න උත්සාහ කරන්න කරන්න වීර්ය වැඩෙනවා කරන්න කරන්න සතිය දියුණු චුන් සත්‍යයටපත් වෙනවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා මේ සතිය ආස්වාසයට සහ ප්‍රස්වාසයට වෙන් වෙන් වශයෙන් යොදවනවා. ඉතින් මේක අපි කියනවා අපි ව්‍යාපාරයක් කරනවා. අපි මොකක් හරි ශිල්පයක් හදාරනවා නම් මේ විදිහේ ඉතාමත්ම තීක්ෂණව ඒ ශිල්පේ පුහුණු කරනකොට අපිට ලාභ සත්කාර ලැබෙනවා. විවිධාකාර භෞතික සම්පත් ලැබෙනවා. නමුත් මේ කියන වීර්යය මේ කියන සතිය මොනවාක්වත් හම්බෙන්නේ මේ ආස්වාසේ මෙච්චර විස්තර සතියෙන් බලලා ප්‍රස්වාසේ මේ විදිහට විස්තර වශයෙන් බලලා මොනවද හම්බෙන්නේ? ලාභ සත්කාර මොකක්වත් හම්බෙන්නේ. නමුත් අපිට එකක් තහවුරු වෙනවා හිත ඒකාන්තේ වර්තමාන මොහොතේ පවතී. ඇත්තටම ආනාපානෙ පොදුවේ බැලුවත් වර්තමාන මොහොතේ තමයි. නමුත් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරලා බලන්න හදනකොට අර වර්තමාන චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්තිය ගෝති වෙයි. ඒ නිසා ඉස්ලාම කරගන්න ඕනේ ආනාපානිය. මූලට මූල දාලා අල්ලගන්න එකයි. එතෙන් ආව එනකම්ම විස්තර හිතන්න යන නරකයි. මුළු කයේ තිබ්බ හිත උඩුකයට ගන්න. උඩුකයේ තිබ්බ තැන හැපෙන තැනට ගන්න. හැපෙන තැනට ගත්තයි කියලා කියන්නේ ආනාපානේ මූණට මූණ ගත්තා. ඒක යා දුන්නා නම් හිත එතන ඉස්පාසු වුණා නම් හිත එතන සීජි වුණා නම් ඊගාව පියවර දැනගන්න මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන් කළ හොඳට විස්තර බලන්න ගත්තොත් අර ගෙනාවු සතියත් වීර්යත් දිනු තුන තත්යකටපත් වෙනවා. මෙන්න මේ විදිහට ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන්කොට දැනගන්නා කටයුත්තට යන්න එකලස් කිරීම රාශියක් අවශ්‍යයි. ඒකලස් වෙන බව එතන එතන දැනගෙන ඒ සඳහා ඊගාට කළ යුත්තේ මේකයි කියලා කියන්න යෝගාවචරයම ඉන්නවා මිස කවුරක්වත් උදව් කරන්න කෙනෙක් නැහැ. ඒක කොච්චර ධර්ම ධර්ම තිබුණත් කොච්චර කුසල ඡන්දේ වශයෙන් නිවන් දකින්න ආසාව තිබුණත් ඒ එනේන වෙලාවේදී ඒ ඒ දෙයට ඒ ඒ යදවුම හරියට කරගන්න බැරි වුණොත් ඉතින් සාර්ථක ඵලෙ ලා ගන්න අමාරුයි. ඉතින් මෙතන හිතාවදගත් වෙනවා කමඨාන් සුද්ධ කිරීම. කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ධර්ම සාකච්ඡාව. සාකච්ඡා අනුග්‍රහිතය කියලා මේකට කියන්නේ. ඒ මොකද මෙහෙම පොදුවේ උපදෙස් දෙනකොට ඒ උපදෙස් වල එක එකකට අවශ්‍ය විශේෂිත උපදෙස් නැහැ. ඒ කියන්නේ එන ප්‍රශ්න වලට නැගෙන නැගෙන ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ නිසා එක එක්කෙනෙකුට පොදු හෝ පෞද්ගලික සාකච්ඡා අවශ්‍යයි. අනේ සාකච්ඡා කරනකොට ඒ පුද්ගලයා Tamanට වෙච්ච දේ Tamanට දන්නා මට්ටමින් විස්තර කරනවා. මොකද අහගෙන ඉන්න කර්මස්ථානාචාර්යවරයා දුරට අහගෙන ඉඳලා මතක් කරලා දෙනවා ඔය විස්තර වලින් කිසි ගොනුවක් එල්ලයක් එකලසක් එන්නේ නැහැ. එකලස ගොනුව එල්ලේ ගන්න නම් හැම විස්තරයක්ම ආනාපානට පදනම් කරලා කතා කරා. වෙන විදිහට කියනවා මූල කර්මස්ථානට පදනම් කරලා කතා කරන්නේ. එහෙම නොවුනොත් අහගෙන ඉන්න කෙනාගේ සිත වික්ෂිප්ත වෙනවා. කතා කරන කෙනාගේ සිත වික්ෂිප්ත වෙනවා. ගන්න තොරතුරු ගුණයක් ගන්න බෑ ගුණයක් නැහැ. නිසා සතෝ අස සති සතෝ පස්ස සති කියන තැනට යනකොටම ඉස්සරහට තියෙන ඊට වඩා සිව් ටියුන් වැඩ පිළිවෙල සඳහා හිත දකස් කර ගන්න නම් මේ මූලික වශයෙන් ආනාපානට වැඩිච්ච හිත ආස්වාසයට වෙනම ප්‍රස්වාසයට වෙනම හිතේ තියෙන වැදගත් දෙයක් තිබුණට වඩා සත්‍යයක් එකට අවශ්‍ය කරන දෙයක් වැඩි වීර්යයක් අවශ්‍ය කරන දෙයක් ටිකක් භවනාව ආයාස කරගෙන ඉඳ තියෙනවා ඒ වුණත් කවදා හෝ මේක හඳුන්ලා දුන්නොත් රහත් මාර්ගයේ දක්වාම අත නෑර උදව් කරන කල්යාණ මිත්‍රෙක් වඩපත් වෙනවා කිසි දෙයක් ඉදිරිපත් වෙච්ච ප්‍රමාණයෙන් අපි සතුටු වෙන්නේ. අපි ඒ සඳහා විමසුම් වෙන්නේ යොදවලා තවදුරටත් ඒක විස්තර සවිස්තරව කටයුතු කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. ආනේ විදියට සතෝ අසසතිස්තෝ පසසති කියන විදියට ආස්වාස ප්‍රස්වාස බලන්න පටන් අරගත්තොත් ආස්වාසයෙන් ප්‍රස්වාසයේ පස්සට පස්සට උදව් කරන තාමත්ම වැදගත් කරුණු සමහරලාට මේක මේ වෙලාවට යෝගාවචරයට අත්‍යවශ්‍යත් නැහැ මොකද පස්සට වැදගත් වෙන වැදගත් කරුණු රාශියකට දොරවල් විවෘත වෙලා තියෙනවා. ඇවිදිලා නැහැ. ආස්වාසය දිහා බලනකොට අපි මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ හුස්ම රැල්ල හුලං රැල්ල නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුවේ විස්තර වශයෙන් දිගයි කොටයි ආදි වශයෙන් බලනවා. එහෙම නැත්නම් ඒක හමී ඇති සංවේදීතාවය මත අපි වොත් දකුණු නාස්පුඩුවේ කෙලවර නැත්නම් වම් නාස්පුඩුවේ කෙලවර නැත්නම් උඩු තොලේ කෙලවර ඒ සංවේ අපි හිත තෝරගත්ත තැනට හුලං රැල්ල වදිනකොට හමී සංවේදීතාවයට මොකද වෙන්නේ හැපෙන තැන කොහොමද ඉස්මතු වෙන්නේ එහෙම නැත්නම් ඒ හැපෙන තැනට හුස්ම රැල්ල වදිනකොට දැනෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති කොච්චර විවිධද විෂමද කියලා බලනකොට මූලික වශයෙන් ආස්වාස් ප්‍රස්වාසයේ බැලීමේ පැතිකඩ තුනක් තියෙනවා. තුනක් තියෙනවා. ගොඩාක් තියෙන්න පුළුවන්. නමුත් මූල ධර්ම වශයෙන් තුනක් තියෙනවා. මේ තුنين සාමාන්‍යයෙන් සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ මුල් කොටහ. තමයි අපි මේ තව පොඩ්ඩකින් ඉස්සරහට ගන්න හදන්නේ. මේ ජීගං වා රස්සං වා සබ්බකාය පරිසංවේදී පස්සම්බයං ආදී කියන මේ හතරම කෙලින්ම සම්බන්ධ වෙන්නේ හුස්ම රැල්ලට පමණයි. හැපෙන තැනට හෝ හැපෙන තැන දැන අත්දැකීමට සම්බන්ධ වෙන්නේ නැහැ. කුටිකා නැත්නම් නැත්නම් හුඟා කියලා කියන තුරන් තාක්ෂණික ගති අපේනවා මගේ මේ ඉදිරිපත් කරන ස්වරූපේ. නමුත් මම කියන එක බරක් කරගන්න ඕනේ නැහැ. පස්සේ මේ අවශ්‍ය කරන කාරණාවක් මෙතන මේ යටිපව් කරගෙන යන්න හදන්නේ ඒක පොඩ්ඩක් මතක් කරන්නයි හදන්නේ ආ සතිපට්ඨාන සූත්‍රයේ කායanusasana කොටසේ අවධානය යොමු කරන්නේ හුලංගල්ලටයි උස්මරල්ලටයි හැපෙන තැනට හෝ හැපෙන තැන වැටහෙන උනුසුසිසිල කටවලට නෙවෙයි නමුත් යෝගාවචරය හැම යෝගාවචරයකම සමත යානිකම නෙවෙයි සමහරු විපස්සනා යානිකයි. සමහරු යුගනන්දයි. ඉතින් මේ කොයි කෙනාටත් දොර අරන්ට නම් නිකන් ඉංගියක් දීලා යන්න ඕනේ. මෙතන සමහර විට හුස්ම රැල්ල නොදැනුණත් ඒකට අවධානය යොමු නොවුණත් සමහරවිට හැපෙන තැන දැන ගැනීම මාගෙන් ආනාපානෙ මං ඉන්නවා කියලා ලකුණ ගන්න පුළුවන්. තව සමහරෙකුට මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ආදී වායෝ පොට්ටබ්බ ධාතුවේ අත්‍යන්ත ලක්ෂණ දැනගන්නා පමණින් මම ආනාපාන ඉන්නවා කියලා ලක්ම ගන්න පුළුවන්. තුන්ගොල්ලම නැත්තම් ඔය දොරවල් තුනම සුදුසුකම් මිස නුසුදුසුකම් නෙවෙයි. තුනම වැටුණක් කමන්නේ එකක් වැටුණක් කමන්නේ. අව සමාධි භාවනාවට අවධානය කරන ගුරුවරු අනිවාර්යයෙන්ම අවධානය ලොක් කරන්න හදනේ යොමුව දෙන්නේ මේ ඉස්මරයි. විපස්සනා භාවනාවට වැඩි ගෞරවයක් කරන වැඩි යොමුවක් වැඩි ගුණයක් දෙන භාවනා ක්‍රම හුස්ම රැල්ලට වඩා හැපෙන තැන සහ හැපෙන තැන අත්දකින්න කරුණු වලට හිත යොමු කරනවා. නමුත් ආධුනිකයෙක් යෝගාවචක මේ තුනම සමාන තත්වෙන් ගියොත් සමානව සලකගෙන ගියොත් කොයි එකටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව වඩාත්ම ආවේනික වූ තමන්ගෙන ආපු උපනිෂේ සම්පත්‍ය පාරමිතා සම්පත්‍ය වල හැටියට පාර දියුණු කරගෙන යන්න පුළුවන්. මේ සරතුරු නොදැනගත්තයි කියලා භාවනාව වර්ධින්නේ නැහැ. දැනගත්තයි කියලා අවුල් කරගන්නත් එපා. ඒ නිසා වරක අපිට ඉහළ පාගෙන හුස්ම පෙනේ. වරක හැපෙන තැන නිකන් පොල්කෙන්දක් දාලා නායකචි කවන්න වාගේ එහෙම නැත්නම් මේ මේ හිරි වැටුණා වාගේ නැත්තම් මෙතන මීමැසි පොදියක් දෙබරයක් බැඳා වාගේ එක එක ආකාරවලින් මේ හැපෙන තැන පේන්න පටන් ගන්නවා. තව සමහරෙකුට මොකද හොඳට තේරෙනවා මේ ඇතුළේ නෝස්ම නිසා මට උණුසුමක් වැටෙනවා පිටින් නිසා මට සීතලසක් වැටෙනවා. ඇතුළේ සූස්ම මට එතන වැදිලා විහිරි යන ගතියක් තියෙනවා. පිටින් නෝස්ම නූලක් අදිනවා වාගේ එක සීරුවට යනවා ආදි වශයෙන් අත්දැකීමේ විස්තරක් තියෙනවා. ආන්නේ විදිහට අහන කෙනා හොඳට අහගෙන ඉන්න ඕනේ. මනපාන හිතේ යෙදුවා මේ තුලින් එකක් අවුල්. හැබැයි ඒක ඒ පමණින්ම බාර ගන්නට යන්න නරකයි. ඒක නැවත නැවතත් යොදලා නැවත නැවතත් යොදලා මේ පාලිය සඳහන් කරන වචන අපි මෙතෙන් දිගිට්ටු කරගන්නවා නම් ආරම්මණයද බලන්නේ, ద్వාරයේද බලන්නේ, tadupapanneයද බලන්නේ කියන්නේ. ආරම්මණය කියලා කියන්නේ මෙතන සමත අරමුණ ඉහළ පහළ හුස්ම රැල්ල. ద్వාරයේ වශයෙන් කායද්්වාරයේ වෙන්නේ හැපෙන තැන. එතන තියෙන සංවේදී කාම. තදුපන්නේ කියලා කියන්නේ ඒ අරමුණ ඇවිල්ලා එතන වදිනකොට දැනෙන දැනෙන්න අත්දකින්න අත්දකින්න දේ. ඔය කොයි එකක් භාවනාවට වළංගුද? කොටින්ම කියනවා නම් ඔය තුනෙන් එකකින් පිටනම් තියෙන්නේ අසතිය කියලා කියන්නේ. ඔය තුනෙන් කොයි එකක් හරි ඉදිරිපත් වෙලා තියෙනවා නම් සතිය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ යෝග අවතරයට ඒකද කියමු ගියොත් සතිය චුරු භාවිකු සමාධියකුත් එන්න පුළුවන්. එමනම් යාට හොඳටම විතර වෙන්නේ මොකද්ද? ඊටෝම ආනාපානට මුහුණ දාගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසායි මම කිව්වේ මේ සතිය ආස්වාසයට වෙනම ප්‍රසවාසයට වෙනම දකිනකොට හරි විචිතුරුයි භාවනාව. සමාධිය මේ වීර්ය හරි සක්‍රියයි. සතිය බොහෝම විතර බලන්න පටන් ගන්නවා. ඉතින් මේක නැතිවීම නුසුදුසුකමක් නෙවෙයි මම මෙතන මතක් කරනවා. නමුත් මේ යෝගාවචරණයක වැඩ කරනකොට මම දැකලා තිබුණා. ඒක පිළිබඳව හොඳ සවිස්තරව කියන්න පුළුවන් නම් මේ යෝගාවචරණයේ ආරම්භයේ හොඳ පෙරදක්මක් සහිතයි. නමුත් හැමෝටම මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතමු යම් කිසි කෙනෙකුට මේ කිසිම දෙයක් වැටෙන්නේ නැහැ. ආනෝපානයේ හිත තියෙනකොටම ශබ්ද දිගේ දුවන, වේදනා දිගේ දුවන, හිත විලි දිගේ දුවනවා නම් සමහර විචක ඒ පුද්ගලයා ආනාපානට අභව්‍ය පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඒක තේරුම් අරගන්න නම් ඒත් කියන්නේ මුළු අන්තරන් නැවතත් ආනාපාන ගැන බලාපොරොත්තු ඇතුව දිගින් දිගට දිගින් දිගට කරගෙන යනකොට ඉතින් මේ පුද්ගලයා නිතර මතක් කරනවා නෑ මට හිතවිලි වලමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඊට පස්සේ සීරුවෙන් අහන්න වෙනවා. ඒ හිතවිලි වල රාග නැමියාවක්, ද්වේෂ නැමියාවක් නැත්නම් හිතවිලි වල තියෙන අන්දමන්ද කරවන මේ හිත එකලස් කරගන්න නැති මෝහ කරවන ගතියක් තියෙනවා කියලා බලලා ඒ අනුව රාග තති බල හිතවිලි වලින් පෙනෙන ගතියක් තියෙනවනේ ඉතින් ටිකක් අසුභ භාවනා කරලා පටන් ගන්න එක හොඳයි කියලා ගුරුවරයාට පොඩ්ඩක් නැවත සලකා බලන්න පුළුවන්. ද්වේෂය හොඳටම උග්‍ර වෙනවා නම් පටිගේ නැත්නම් එන අරමුණු ටික ගැටෙන ගතිය. එතකොට මේ යෝගාවචරයට වැඩි ගුරුවරයා කල්පනා කරනවා මෙතෙන්දි මෛත්‍රී භාවනා ටිකක් කරලා මෙයා කීකරු කරලා ගන්න ඕන. යම් ආකාරයකින් ආ බෑ මට මේවා තේරෙන්නේ නැහැ නිසා ඔබ දැන්මම කරන්න බෑ පස්තර දාන ආත වගේ මේ වැඩ පස්තර දාන ගතියක් තියෙනවා නම් මරණානුස්සති භාවනාව අසුභ භාවනාව ඔය මොනවා හරි කරන තම් බුද්ධානුස්සතිය කරලා හිත සම්පාංශනය කිරීම වගේ වැඩ තීන්දුව කරන්න පුළුවන් වෙනවාද මුල්ම අභ්‍යාසයේදී හම්බෙන ප්‍රතිචාරය අනුව. ඒක ඇත්තටම ඒක තීන්දුව කිරීම ආනාපානය කරලා පස්සේ කෙරුවට කමක් නැහැ කියන එක පිළිගන්න જાති මිනිස්සෙක් තමයි මම. උංග තැන්වල උංග වෙලාවට කරන්නේ මේ ආනාපානට යන්න ඉස්සර වෙලා චතුරාර්යක භාවනා කළ යුතුයි කියලා තමයි සම්ප්‍රදාය පවතින්නේ. චතුරාර්යක භාවනාවෙන් කරන්නේ ආනාපාන හිත සකස් කිරීම එනේන චරිත ලක්ෂණවලට උත්තර දීමයි කියලා මේකත් සමහර ඇත්තන්ට ප්‍රශ්නයක් වශයෙන් මතුවේ. ඇයි මේ අත් ගත්ත ගමන් පටන් ගන්නකොට ආනාපාන හිත දාන්නේ කියලා. ආනාපාන සති සූත්‍රය ගත්තොත් අපි මේ කතා කරන්නේ හතිපට්ඨාන සූත්‍රයනේ. ආනාපාන සති සූත්‍රය ගත්තාම දරුවත් යනවාන්සේ මතක් කරනවා. මේ කායන පස්සනාව හතර විතරක් නෙමෙයි එතන කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන හතරම උගන්වන්නේ ආනාපානයට සාපේක්ෂව. ඒ ටික කීවල සඳහන් කරලා කියනවා. සඳහන් කරන දරුවචනසේ යම් කිසි කෙනෙක් මහන්නේ මේ ආනාපානෙ මේ ආකාරයෙන් හතර ආකාරයට වඩනවනම් ධානාවානි පිළිබඳව පූර්ණ පරිචයකට එනවනම් ඒ ඇත්ත අතුල සතර සතිපට්ඨානෙ වැඩෙන මම බව මම ප්‍රකාශ කරනවා. එතනින් නතර කරන්නේ නැහැ උනන් සඳහන සතර සත්‍යයන් වැඩෙනවා නම් අනිවාර්යයෙන්ම සත්බොජ්ජංග වැඩෙනවා සත්බොජ්ජංග වැඩුණොත් විමුක්ති මාර්ගයටපත් වෙනවා මේ විදිහකට කියන්නේ ආනාපානේ පමණක් මේ සියල්ලම සම්පූර්ණ කරන්න පුළුවන් හැබැයි ඒක අපි වාසියට ගන්නෑ අපි මේ සතෝ අසසති සතෝ පස්ස සති කියලා කරන්න ගිහිල්ලා අපිට බලන අපිට හමු වෙන අපිට අත්දකින්න පුළුවන් සෑම දෙයකටම ගෞරව කරන්න වැරදුනා පෙරදුනා මේක හොඳ නෑ මේක හොඳයි කියන පූර්ව නිගමන අවශ්‍ය නෑ. එහෙම සතියෙන් ආස්වාද ප්‍රසවාස කරගෙන යනකොට ඒකේ ඉන්න බැරි නම් ඒත් හොඳයි. ඉන්න බැරි නම් හේතුක කාරණාව තියෙනවා මේ හිතවිලි බහුලකම්. මේ වේදනා බහුලකම්. මේ ශබ්ද බහුලකම කියලා අහුවෙනවනේ. ඊට පස්සේ ඒ කාරණාව ඇත්තදෝ නැත්තදෝ කියලා නැවත නැවත ආනාපානෙටම හිත දාන්න. දාන දාන දාන්න. කොච්චර කිව්වත් හිත කියනවා කොච්චර ආනාපානෙ කිව්වත් බෑ. මේ හිතවිලිමයි බවුනා ඒක බොහොම හොඳයි. ඒකේ පුද්ගලයාගේ චරිත ලක්ෂණ අල්ලගත්තා වගේ. මොන වගේ චරිතයක්? සමහරවිට වේදනාවක්. සමහරවිට සාස්ත්‍යමයි. ඉතින් අපි ආනාපානෙ ලැබිච්ච අතුරු ඵලයක් විදිහට මේක සලකන්න ඕනේ. මම කවුද කියන එක දැන් තේරෙනවා. ඒ අනුව සුදුසු චතුරාර්යක භාවනාවකට දාලා ආයත ආනාපානට එනකොට නැත්නම් චතුරාර්යක භාවනාව දිගේම යන්න පුළුවන්. ඒ නිසා නැවතත් මේ සාතික කරන්න පුළුවන්. ආනාපානෙන් පටන් අරගත්තට ඒක ඇති දෝෂයක් ඇත්තේ නෑ. හැබැයි යෝගාචරය සෙල්ලක්කාර කෙනෙක් වෙන්නේ. එන අභියෝග වලට මුහුණ දීලා වෙච්ච දේ වෙච්ච හැටියට ගුරුවරට කියන්න පුළුවන් ගැතිය තියෙනවා නම් කමට අසුද්ධ කරනකොට ගුරුවරට පුළුවන් අත දෙන්න. උංග දෙනකොට වෙන්නේ මේ වෙච්ච දේ කියා ගන්න බැරි කම.